ඉතාමත් කලාතුරකින් මේ සංසාරය ප්‍රාර්ථනාවක් කරලා තිබුණි නැත්තං අපි ආපහු සම්මාධිට්ටිකයෙන් අතරට එනවා. ආය මෙටල මිත්‍යයා දෘෂ්ටික වෙලත් උපදිනවා. ආය සතරාපායිත් උපදිනවා. ආයත් කලාතුරකින් සම්මාධිට්ටික වෙනවා. එහෙම වෙන්න නෑ නිවන් දක්නා ජාති දක්වා සම්මාධිට්ටික වන්නෙම්වා කියල ප්‍රාර්ථනා කරලා තියහම්. ලොවතුරා බුදුරජාණන් වහන්සේ ළඟ හෝ භාගිතුන් වහන්සේගේ ශාසනය තුළ යම් පින්කමක් කරලා කළොත් ප්‍රාර්ථනාවක් ඒක විපාක දෙනවමයි. ඒ මේ ශාසනයේ අසීමාන්තික ගුණ කදංවල ශක්තිය. අදත් ලොවතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවට චෛත්‍යයක් ළඟට ගිහිල්ල බෝධයක් ළඟට ගිහිල්ල පිළිම වහන්සේ නමක් ළඟට ගිහිල්ලා සරුවඥ ධාතුන් වහන්සල වැඩඉන්න ධාතු මන්දිරයකට ගිහිල්ල පින්නතුන දෙහි ගෙඩියක් පූජා කරලා. ප්‍රාර්ථනාවක් කළොත්. මේ දෙහිගෙඩිය පූජා කරපු පිනෙෙන් මට සක්විති වෙන්ඩෝන කියලා. ඒකත් ඒ කාන්තයෙන් විපාක දෙනවා. එතකොට අපේ දානයද ලොකු දෙහිගෙඩියක් මහලොකු දානයක්ද අපේ දානය නිසා නෙමෙයි මේ පින්කම මේ කාරණාව විපාක දෙන්නේ. අපි පූජාව සිද්ධ කරපු උත්තමයන්ගේ තියෙන ගුණය නිසා. අපි මුලින් සඳහන් කලන් තිසරණ තියෙනවා කිව්වොත් අසංකේයයි ආනිසංසය නමුත් පන්සිලුත් එකතු වුණාට පස්සේ ඊට වඩා මහලකු ගුණයක්නේ. ඒ තිසරණ කියන මහා සරණයෑමට තවත් කුසල් ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා පන්සිල් රැකලා. එතකොට අටසිල් රකින්න කෙනෙකුට දන් දුන්නොත් ඊට වඩා ආනිසංසයි. එහෙනම් මේ ගුණයේ ප්‍රමාණයට තමයි අපට ලැබෙන ලාභය අපට ලැබෙන කුසලයේ මහත්ඵල වෙන්නේ. එහෙනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟ එක මොහොතක් ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් වැඳනම් ඒ වැඳපු පුද්ගලයන්ටත් දිව්‍ය ලෝකයේ උපදින්න මඟ සැලස්සුන බව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල කරුණු තියෙනවා. ශ්‍රද්ධාවෙන් වැඳලා විතරයි තියෙන්නේ. ඒත් සුගතිය යනවා. අපේ භාගිතුන් වහන්සේ සමහර අය හොයාගෙන වැඩිය. අහවලා මැරෙනව තව ටිකකින්. මැරිලා උපදින්නේ නිරයේ මම මේ වෙලාවේ ඔවුන් ළඟට වැඩියොත් මට වඳිනවා. තව මොහොතින් මැරිලා නිරේට යන්න ඉන්න මේ පුද්ගලයා මට වැඳීම් මාත්‍රය හේතු කරගෙන සුගතිය උපදිනවා. එහෙම හිතලා භාගිතුන් වහසේ ඒවාගේ අයිළඟට වැඩල තියෙනවා. භාගිතුන් වහසට වැඳලා විතරයි තියෙන්නේ මැරිල දිවියලූ කියනවා. එතොට ඒ කාගේ ගුණේ නිසාද භාගිතුන් වහසගේ ගුණේ නිසා. ස්වාමීනි භාගිතුන් වහන්ස යම් කෙනෙක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් දෑත දෝත එකතු කරගෙන භාගිතුන් වහන්සේ ළඟ වැඳ වැටුනා නං. ඒ ඕනෑම පුද්ගලයකුට දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් භාග්‍යතුන් වහන්සේ සතු සීල සමාධියාදී මහාගුණයට හැකියාවක් ඇති නිසා අපි අරහන් කියල කියනවා. එතට භාගිතුන් වහන්සේ සතු සීල සමාධි ගුණයටයි පුළුවන්කම තියෙන්නේ අපිව සුගතිගාමී කරන්නට. අපි ගාව නෙම ඉගුණ තියෙන්නේ. ආං එකයි මම සඳහන් කළේ දෙහිගෙඩියක් පූජා කරනවා කියන එක අපිට පූජාවක් නෙමෙයි පින්නතුනි. නමුත් අපි ඒවන් දෙහිගෙඩියක් නමුත් පූජා කරලා කළොත් ප්‍රාර්ථනාවක්. ඒ ප්‍රාර්ථනව අනිවාරයෙන් විපාක දෙනවා. ආං එහෙමනං එවන් තැනක ගිහිල්ල නමුත් ස්වාමීනි මේ පින්කම නිසා නිවන් දක්නා ජාති දක්වා කවර දාකවත් මිත්‍යා දෘෂ්ටික කුලේක ඉපදෙන් දෙපා කියල ප්‍රාර්ථනා කළුත් ඒ ප්‍රාර්ථනාව විපාක දෙනවා කියලම සඳහන් කළ එකයි.